භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති සත්ත සුබොජ්ජං ගේසු කතංච භික්කවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති සත්තසෝ බොද්ධංගේසු ඉදා භික්කවේ භික්ඛු සංතං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොද්ධංගං අත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොද්ධං ගෝති පජානාති නත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති නෞරුණිය යෝගාවද මහා සංඝරත්න අවසරයි පාදක මාත්‍රුත් එකතු වෙලා මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන මේ පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ ආධාත්මයේ පියවර තබන්න 55 නියම කියලා. මේ වෙනකොට අපි විතරක් මතක් කරගන්න පරිදි ප්‍රතිපත්තාන හතරෙන් මුලින් සංග්‍රහ වෙන කායानुපස්සන, චේතනානුපස්සන, චිත්තානුපස්සන අපි ශක්ති ප්‍රමාණයෙන් මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. ඊගාවට අත්තා වූ ධම්මානුපස්සනා කියන යමු පොතේ නීවරණ පබ්බය ආයතන පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ කියන මේ කොටස් ඉවර කරලා දැන් මේ ඉදිරිපත් කරගන්නේ නැත්නම් ප්‍රවිෂ්ඨය ලබන්නේ බොද්ධංග ධර්ම බොද්ධංග පබ්බය. ඒ බොද්ධංග ධර්ම හතක් කියන බව ප්‍රසිද්ධයි. මේ බොද්ධංග මට්ටමට එනකොට භාවනා ජීවිතයේ සෑහෙන වැඩිවියපත් වීමක් සලසුනා භාවයකට ළඟා වීමක් අපේක්ෂා කරනවා. ඒ සඳහන් කරන <clears throat> බොහෝ චෛතසිකයන් මේ වෙනකොට ඊට කලින් සත්‍ය සූනිපාක්ෂික ධර්ම සීත්‍රයේ යටතේ සංග්‍රහ වෙච්ච කොටස්. එහෙම නමුත් ඒව නැවතත් බෝධිආංගයක් වශයෙන් සතර සතිපට්ඨානෙට සතර සතිපට්ඨානට වඩා මෙතෙන් දෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට යාදෙට හැටි මෙතෙක් වෙලා වෙන වෙනම තනි තනිව තැන් තැන් වශයෙන් හදාරන ලද ඉතින් කලකා ගන්නා ලද භාවනා කරන ලද ඒ ඒ ගුණ ධර්ම ඒ ඒ සායිතික ධර්ම භාවනාමය කොටස් දැන් සතර සත්‍යයන් පරම සත්‍යයන් අවබෝධ කිරීම පිට බෝධි ඥාණය පිණිස පෙළගැස්සෙන ආකාරයක් මෙතන තියෙනවා. ඒ නිසා මෙතනදී අර වෙන වෙනම වෙන වෙන වශයෙන් හදා බෙදාගත්තා වූ මේ එක එක දේවල් හොඳට පදමට හොඳට අනිකුත් ධර්ම සමග සම්තුලනය කරගන්න. සමතුලිත භාවයකටපත් කිරීම යෝග ජීවිතයේ යෝගාවචරණ දැක් ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ. තලතුණා භාවයක් මේකේ. එතෙන්ට එනකොට මේ සත්බොධ්ජංග ධර්ම වෙනගස්ලා තියෙන ආකාරයෙන් උත් අමුතුම පරිණාමයක් දක්වනවා. අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානෙ නැත්නම් සතියෙන් සතිය මුල් කරගෙන පවත්වන්න වගේ සත්‍විස් මෙතන සත්‍ය බොජ්ජංග ධර්ම එනකොට සති සම්බොජ්ජංගය තමයි ඉස්සර කරලා තියෙන්නේ. මේ නිසා ඊ타මත්ම විවෘත විශාල පරාසයකට මේ භාවනා හිත අවදි කරවීමක් සතිය බොජ්ජංග සතියක් වශයෙන් වැඩෙනකොට අපේක්ෂා කරන්නේ. එනිසා යෝගාවචරයා හැම පියවරකදීම හැම වෙන විදියට කියනවනම් හැම චිත්තක්ෂණයකදීම සම්පූර්ණ අලුත් හිතක්. සම්පූර්ණ නවම හිතකින් පටන් ගන්න ආරාධනාවක් තමයි මේ සතිය ඉස්සර කොට තැබීමෙන් තියෙන්නේ. මේ සතිය කෘත්‍ය වෙන්නේ උප ဋ ාණ කෘත්‍ය. අරමුණක් හිතත් දෙක මුණ ගැස්වලා දෙන එක. අසම්මෝතතාවය. එහෙම වෙච්ච දැතුව සම්මෝත වෙන්න දෙන්නේ නැතුව අමතක වෙන්න දෙන්නේ නැතුව ඉදිරිපත් කළ දෙනවා. උප ဋ ාණ කෘත්‍ය. ආනේ උප ဋ ාණ කෘත්‍ය බුද්ධංගතාලය. නැත්තම් මේ බෝධි ඥාන අවබෝධ වෙන තාලෙට දිනු වෙනවයි කියලා කියන්නේ මේ සතිය අඛණ්ඩ භාවය කියලා තමයි අපිට ගන්න තියෙන්නේ. සතිය වරින් වර කැඩි කැඩි තැන් තැන් වල ඇති වෙන සතිය අර විදිහේ සම්පූර්ණ විවුර්ත භාවයක් ඇති කරන්නේ අතරමැදි ගොඩක් චින්තාමය ඥාන එහෙම නැත්නම් Taman දන්නවා කියලා හිතාගෙන දේවල් අතරමැදට ප්‍රවිෂ්ඨ වීම නිසා මේ ප්‍රවාහය කෙලසෙනවා. ප්‍රවාහය ආකූල වෙනවා. සතිය දිගටම ක්‍රියාත්මක කළා යනකොට ඒ පුද්ගලයා නැත්නම් මම එහෙම නැත්නම් ඒ සක්කාය දිට්ඨියට අර විදිහ ඇඟිලි ගැසීම් කරන්න ඉඩ නැති වෙනවා. අඛණ්ඩ සතියක් ඉඳලාට පවතිනවා. පෙර පැවති ආ වූ සතිය ඊගාස්තික්ෂණයට ආධාර කරනවා. ඊගා චිත්තක්ෂණයට ආධාර කරනවා දිකට පවතිනා වූ අඛණ්ඩ සති ධාරා. එනිසා එන්නේ එන්නේ එන්නේ හිත පුදුමාකාර මධ්‍යස්ත නොකලෙසි නොකලෙසිම නිකලල් එකකින් තමයි එකම ආරමුණ නැවත නැවත බලන්නේ සති සම්බොධ්ජංගේ සහිත යෝගාවචරය අඛණ්ඩ සතියක් සහිත බොධ්ජංගයක් සහිත යෝගාවචරය. ඒ නිසා ආරමුණේ කාර්ය වෙනසක් ඇතිවෙනවා. මුලින් අර හිතාගත්ත මුලින් තමයි හොඳයි කියලා කල්පනා කරගත්ත දේවල් වෙනුවට ඇති හැටි කියන දේ මේකයි කියලා අඛණ්ඩ සතියෙන් දිනකොට පේන්න පටන් ගන්නවා. ඒ නිසා සතියේ කල්පිරීම බොහෝ කල් අපාමේක අඛණ්ඩව පැවතීම අපි මෙතනදී බොද්ධංග සතිය වශයෙන් මෙනෙහි කරගන්නවා. ආ මේ විදිහේ බොද්ධංග සතියකින් තමන්ගේ භාවනාවට හොඳ පිළිතුරු ප්‍රවිෂ්‍ය තමන්ගේ ආරමුණට හොඳ හැඳුනුම් හඳුනුම් කමක් ලබා ගත්තට පස්සේ යථා භූතව ඇති හැටි දකින්න පුළුවන් තත්ත්වය ඇති කරගත්තට පස්සේ එයින් තුඩු දෙන ඒ යොමු කරන තැන තමයි අද අපි මතු කරගන්න හදන මේ ධම්ම විචය සම්බොජ්ජංගේ ධම්ම විචය සම්බොජ්ජංගේදී ඒ අරුණ ආ අරමුණට සම්බන්ධ වෙලා පවති මතුවෙනා වූ ස්වභාවයෙන් මතුවෙනා වූ ධර්මතා පිළිබඳව අර සතිය කලාට වඩා ඊට වඩා සමීප නිරීක්ෂණයකට ඉඳලා. ධම්ම විචයකට, විචක්ෂණයකට, විචින්තනයකට ඉඳලා. විචාරයකට ඉඳලා. ආන්නේ ඉඳ ලැබීමට හොඳතෝම සමය සමීප ආහාරය වෙන්නේ සම්බන්ධතාවය වෙන්නේ ඊට කලින් පවතින ආ වූ නොකලෙසුණු සතියේ අඛණ්ඩ සතියේ ඇත්ත ඇති ඇති කියන හැර දැක්වීම. ඒක නිසා මේ ධම්ම විචය සම්බොධ්ජංගය භාවනාලෝකයේ ඔත්තක් භාවනාවෙන් ඈතට ගිහිල්ලා ඒ භාවනා කරන මුළු පද්ධතිය ගැනම පිටසක්වල බෙදලා බලන්න වගේ දර්ශනයක් ගෙනට අපලක් කරනවා. මේ නිසා මෙතනදී යෝගාවචර බොහොම හීන් తీරුවේ. දැන් තම බොහොම මේරිච්ච තාලෙට මේ ධම්ම විචේ සම්බොධ්ජංගයට ගෞරවයෙන් යුක්තව ඒක ඒ මෙරුම් කර ගන්න ඕනේ. ඒ මෙරුම් නොකළොත් අර වර්ධ වාවට ආගත්තොත් අර සතියෙන් ඇති කරපු අර නිලක් නිකලල් භාවයේ නිරෝල් භාවයේ ආය මේ මේ වර්ධව පටවා ගැනීම නිසා අවුල් ජාලාවක් වෙන්න ඉඩ තියෙනවා අවුලකටපත් වෙන්න ඉඩ තියෙනවා නමුත් ධම්ම විදේ පරමාර්ථය නම් මේ අවුල් කිරීමයි මේ අවුල් දර්ශනයක් ඇති කරවීමයි ඒ නිසා තමන්ගේම භාවනා පිළිබඳව සම්පූර්ණයෙන්ම මේ ආගම ආගමික පසුබිමකින් තොර ආගමික මානසිකාරයකින් මේ භූමිකාවකින් වෙන් වෙලා තමන්ගේ වැඩ පිළිවෙල දිහා සම්පූර්ණ සලකා බලන අවස්ථාවක් වගේ තමයි ධම්ම විද්‍යාව මෙතන දක්වන්නේ. ඒ නිසා සර්වඥයන් වහන්සේ මේ ධම්ම විද්‍යාව සම්බොධ්‍යංගය වඩා වර්ධනය කරගන්න. ඒ දිනු පාවුණු කරගන්න ආසන්නම කාරණාවකින් තනි එක එකම කාරණා වශයෙන් පෙන්නලා තියෙන්නේ යෝනිසෝමනස්කාර. ඒ කියන්නේ දෙලක්කාර විදියට තමන්ගේ වැඩේ ලියා නැවත සලකා බැලීම. ඒ මොකද අපි මෙතුආකල් සංසාරේ ගෙනගෙන ආපු මේ දේ හොඳයි මේ දේ නරකයි මෙහෙම වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ ආදී වශයෙන් සියුදු මතිමතාන්තර ධර්ම විචේතම වැටෙනවා. එහෙම නොවුනොත් අපි අර ගෙනාවු අනෙමිතියත් එක්කම ඉදිරියට යනවා වෙන්න පුළුවන් අපි විසින්ම අපිට ලකුණු දී ගන්න ඉඩ තියෙනවා බොහොම හොඳයි කියලා. නමුත් ඒක හොඳක් වෙන්නත් ඉඩ තියෙනවා. වෙන විදිහට අපි අපුම නරකයි කියලා ලකුණු කපා ගන්න ඉඩ තියෙනවා. නමුත් ධම්ම විදේ සම්බොජ්ජංගෙට ගියාම ඒකත් විමසුන් නොනක ලක් වෙනවා. ඒ නිසා මේක ආධ්‍යාත්මික ජීවිතයේ එහෙම නැත්නම් යෝගාවචර පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔහු හෝ ඇය තුළ ඇත්තා වූ වෘත්ති අරුචිකක්. අගයන් ආදම්බරයක්. නැවත සල්කා බැලීමක් විතරදී කිව්වේ. අන්න ඒ සෙල්ලක්කාර වැඩේ. ඒක නැත්තම් මේ පරදුවට කියලා තමයි මෙතෙන් ගෙනාවු ඒ පොද නරක එහෙම නැත්නම් ආධ්‍යාත්මික හැඟීම් සියල්ල පරදුවට කියලා අන්තිම සලකා බලන්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙන්න පුළුවන් ධර්මයේ තමයි අපි යෝනිසෝමනසිකාර්ය වශයෙන් තේරෙන්නේ. ඒ නිසා මේ ධම්මවිචේ සම්බොධ්‍යංගය පරියංග භාවනාවේදී, දක්මන් භාවනාවේදී එදිනදා කටයුතු කරනකොට එහෙම නැත්නම් ගෘහස්ත පුද්ගලයෙක් වශයෙන් අවුලේ කටයුතු කරනකොට භාවනාමය අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නම තමන්ගේ දිනචරියාව සම්පාදනය කරනකොට කියලා කිසිම වෙනසක් ඒ ධර්ම විචේ කරන්නේ නෑ. ධර්ම විචේ සම්බොද්ධංගේ කරන්නේ ඒ තමන් ඒ චිත්තක්ෂණේ ඒ තියෙන පරිසරයට සාපේක්ෂව ඇති හැකිය මත කරගන්නවා. ඒ ඇති හැකිය මත කරගන්න බැරි දැනක් මේ ලෝකේ තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය ආගමානුරූපව කල්පනා කරනව කතා කරනකොට ප්‍රතිරූප දේශයක් තියෙනවා. ඒ ප්‍රතිරූප දේශේ වාසේ බොහොම සප. නමුත් මේ යෝනිසමනිකාරී කියන ධර්මතාවයේ ධම්ම විචය කියන සම්බොධ්‍යංගේ හොඳට තේරුම් ගත්ත කෙනාට උතුරු කුරුටි වෙන්න ගියා දකුණු දිවෙන්න ගියා කොහේ හිටියා අර ධම්ම විචය සම්බොධ්‍යංගේට කලින් අපි වඩා ගත යුතු සතිය ඉදිරිපත් වෙලා තියෙනවනම් යෝධමනිකාර විදිහට කරගෙන තියෙනවනම් මේ සෑම චිත්තක්ෂණයක්ම භාවනා ආකාරයකට කරගන්න පුළුවන්. ඒ මොකද ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති කිරීමට ආසන්න කාරණා වශයෙන් පෙන්වන මේ යෝනිසමනිකාරය යොමු කරවන්න සරුවච්චන් වහන්සේ තව ඩිංගිත්තක් බුරුල් කරලා තව ඩිංගිත්තක් පැහැදිලි කරලා තව ඩිංගිත්තක් සරණ කරලා පෙන්නනවා අත්‍යවික්කවේ කුසල ධර්මා පාප ධර්ම. ලෝකේ පාප ධර්ම කුසල ධර්ම කියලා දේවල් තියෙනවා. ලෝකේ තියෙනවා වජ්‍ය අනවජ්‍ය කියලා දෙකක්. මේ ලෝකේ තියෙනවා කන්න සුඛ ධම්ම. ආදි වශයෙන් මේ ලෝකයා විසින් පෙන්වන ලද ධර්ම කොටස් නැත්නම් ලෝකේ තියෙන සිද්ධි දෙකන කරක්‍රම තියෙනවා. කොන්න නරක වාගේ. ඒ වාගේම හීන ධර්ම ප්‍රණීත ධර්ම, කන්න ධර්ම සුඛ ධර්ම, වජ්‍ය ධර්ම අනවජ්‍ය ධර්ම. මේකින් මේ කොයි එක ගන්නද කොයි එක අතාරින්නද කියලා නෙවෙයි ධම්මවිතේ වැදගත් වෙන්නේ මෙන්න මේ Taman ඉන්න මොහොතේ Taman ඉන්න ස්ථානයේ Tamanට මේ වෙලාවේ සදින්ය සදින්යන් තුලින් අරමුණු කරන මොනම දෙයක හෝ මෙන්න මේ ස්වභාවය දැන ගැනීම පමණයි මේක පාප ධර්මයක් මේක කුසල ධර්මයක් පුණ්‍ය ධර්ම පාප ධර්ම එනිසා පාපයේ පමණක් හෝ පුණ්‍ය පමණක් කියලා බෙදීමක් මෙතන අවශ්‍ය කරන්නේ නැහැ ඇත්තටම කියනවා නම් මේ ධම්ම විචයදී යෝගාවචරයට රහතන් වහන්සේ නමකට අයිතිවාසිකමක් වශයෙන් ලැබෙන ඕනම සිද්ධියක් දිහා තුන් ආකාරයට බලන්න පුළුවන් බව මෙතනදී මතක් කරලා දෙනවා. ඕනම සිද්ධියක පාප පැත්තක් තියෙනවා, පුණ්‍ය පැත්තක් තියෙනවා. පාප පුණ්‍ය දෙක අතරමැද ඇත්තා වූ මධ්‍යම ප්‍රතිපදාවකුත් තියෙනවා. ඉතින් මේ ධම්ම විචය කියන මේ සම්බොධ්ජංගය හරියට තේරුම් ගත්තේ නැති ඇත්තෝ ඒක හැම වෙලාවෙම පාපපැත්ත නොදකින් නොපතන් කියලා අයින් කරන්නම දුරින් දුරවන් කරන්න උත්සාහ කළොත් කවදාකවත් පාප ක්‍රියාවක උප්පත්තිය මේකේ පැවැත්ම මේකේ ඒක හැමාරේ මේකේ ආදීනවයේ මේකේ ආනිසංසය මේකේ කියලා දැක ගන්න ලැබෙන්නේ. දැක ගන්න නැතුව ඒ කරන ප්‍රහාණය කවදාකවත් යාව ජීව ප්‍රහාණයක් වෙන්නේ යා දෙන ප්‍රවාහයක් ප්‍රවාහණයක් ප්‍රහාණයක් වෙන්නේ නේ. ඒ මොකද ඒකට ද්වේෂයෙන් ඒක නොදකින්න පටන් කියලා දී අදහසින් කළ ප්‍රහාණය ඒක විදිහක කෙලස් බරිතයි. ඒ වගේම පුණ්‍ය ධර්ම ඉදිරිපත් වෙච්ච ගමන්ම ඒක ගැන කිසිම විමසුම් නොනක් නැතුව ඒක බදාගෙන මේක හොඳයි මේක මගේ මේක මට වේවා මේක ඉදිරිපත් කරගන්න ඕනේ කියලා. එඟුම් මරව තව කල්පනා කරොත් අපිට හිතා ගන්න වෙනවා සතිය නෑ යෝනිසමනස්කාරය නැහැ ධම්ම විචයක් නැහැ අරගෙන ආපු රුචිල්ච කාන්තිකව හනමිතියව කරේ තියාගෙන යන නිසා මේ පුද්ගලයා තුළ මේ බුද්ධංග වැඩිවීමක් වෙන්නේ නැහැ අර තමන් ගෙන ආපුම ධර්ම කොට ආතෙම තව තවත් ඒ කාලෙටම අර වෙනදම් බඩු වෙනදාගෙන යන මනුස්සයා තමන් ළඟ තියෙන බඩු හැම වෙලාවෙම හොඳ මේක කියලා ඒක අලෙවි කර ගන්න හදනවා වගේ තමන්ම තමන්ට රවට ගැනීම සිද්ධ වෙනවා. නමුත් මේ බොච්චංග ධර්ම කොටාසේ සඳහන් වෙන්නේ ධම්ම විචයේදී පුඤ්ඤ පාප දෙකම තේරුම් ගන්න මෙන්න මේ දෙක තේරුම් ගන්න තෝ කවදාකවත් මේ දෙක අතරමැදත් ආ වූ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්න නරකයි. වෙනත් විදිහකට අපි කියන්න නරකයි මේ පාප එකතු කිරීම පුණ්‍ය විදීම දෙක සමානයි මධ්‍යම ප්‍රතිපදා කියලා හිතන්න නරකයි. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවට මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ නැහැ. ඒ නිසා පාප පිළිබඳවත් අපි ඇතිවීම පැවතීම නැවතීම දකින්න ඕනේ. පුණ්‍ය පිළිබඳවත් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න මේ සිද්ධියක මේ එක සම්පූර්ණ මේ ලෝකේ කෙලෙසිච්ච ලෝකේ කවදාක 100 100ක් පුණ්‍ය ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. තියෙන තරම් මේ ලෝකේ පිරිසිදු නැහැ. ඒ වගේම තමයි මේ ලෝකේ සම්පූර්ණ 100 100 පාප ක්‍රියා නැහැ. ඒ තරම්ම ලෝකේ අසත්පුරුෂයන්ගේ හිග නැහැ. එනිසා යෝනිසමංස්කාරය යොදවන ධම්මවිචේ සම්පෝඥංගේ යොදවන කෙනා ඇත්තා වූ தত্ত্বය ඇති ඇතිෙන් දැකගෙන ඒක සංවේග ඥාන බවටපත් කරගෙන තමන් ඒ නොතැවරි නොගැලි ඒවට හේතු නොවි මධ්‍යම ප්‍රතිපදා තෝරගන්න. ඒ නිසා මේ පුද්ගලයාත් පිළිබඳව දැන් ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව මානසිකාර්ය යොදවන යෝගාචරය හොඳට ලෝකේ තියෙනා වූ ලෝක සම්මත ක්‍රමේ මෙන්න පාපේ මෙන්න පුණ්‍ය මෙන්න මේ දෙක අතරමැද මාර්ගය මෙහිමයි. කියලා මේ තුනම දැකපු දවසක මිතක්ක මේ ඇති වෙන yaadෙන වෙනසක් ඒ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වජ්ජ අනවජ්ජ කියලා දෙකක් තියෙනවා. වජ්ජ සුඛ අනවජ්ජ සුඛ. ආය වජ්ජ කම්ම අනවජ්ජ කම්ම. ඉතින් අපි බොහෝ විට එකම දෘෂ්ටියකට එකම රුචියකට මතාන්තරයකට වැටලා කල්පනා කළොත් අපි කරන හැම දෙයක්ම අපිට පේන්නේ අනවජ්‍ය විදිහට තමයි. ඒකෝට අපි බලන දෘෂ්ටි කෝණේ හැටියට ඒක අනවද්‍යයි. නමුත් වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක වද්‍ය දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ධම්මවිචේ සම්බොජ්ජංගයට ගියාම අපි දිහාම වෙන කෙනෙක් බලන්න ආසේ. වෙන කෙනෙක්ගේ මානසිකත්වය මගේ මානසිකත්වයේ වගේ කල්පනා කරන ක්‍රමයට මේ වජ්ජ අනවජ්ජ කියන සමාජ ධර්මය තුලින් වෙනම ජනේලයක් විවෘත වෙනවා. එනතන විවෘතයේ පිළිබඳව ආරාධනාවක් තියෙනවා. මේ කාරණාවේ වද්‍යයක් තියෙනවා මේ කාරණාවේ අනවද්‍යයක් තියෙනවා වද්‍ය අනවද්‍ය දෙක ඉක්මවපු தත්ත්වයට යන්න නම් ඕනෙම සිද්ධියක තියෙන වද්‍ය භාවය දැක ගන්න පුළුවන් වෙන්න ඕන අනවද්‍ය භාවය දැක ගන්න පුළුවන් වෙන්න. ඒ මොකද මේ සංසාර ගමනේ අපි ඉන්නේ එක එක තැන. අපි ඉන්න තැනේ හැටියට තමයි අපිට මේ සංසිද්ධියේ දර්ශනපතේ ලැබෙන්නේ. ඒ ලැබෙන දර්ශනපතේ හැටියට බලනකොට අපිට හොඳයි කියන දෙයක් අපිට වැඩි ඉදිරියෙන් ඉන්න කෙනෙකුට නරකයි වෙන්න පුළුවන්. අපි නරකයි කියන දෙයක් අපිට වැඩි මාර්ගයේ පහළ ඉන්න කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. මේ සම්පූර්ණම මේ මාර්ගයේ කොතනක හිටියත් ඒ හැම කෙනෙකුගේම தত্ত্ব මම ඉන්න දෘෂ්ටි කෝණේ විතරක්ම පටුව බැලිය යුතු නෑ ඒක ඒ ඉන්න තැනින් මෑත් වෙන සම්පූර්ණ චිත්‍ර දැක ගැනීමේ ශක්තිය මනුස්ස හිතකට තියෙනවා විශේෂයෙන්ම සතිමත් හිතකට තියෙනවා විශේෂයෙන්ම යෝනිසමනකාරට තියෙනවා විශේෂයෙන්ම ධම්ම විචේදී ආරාධනා කරනවා ඒක පිළිබඳව සලකා බැලීම. හීන පරිේත ධර්ම. ඒ කියන්නේ බොහොම හොඳයි උත්තමයි ආර්යයි කියලා ගන්න ප්‍රණීත ධර්ම තියෙනවා. හීන නිචල මේ මේ නීච ග්‍රාම්‍ය වසව ධර්ම තියෙනවා. මේ සෑම ධර්ම කොටාශයක්ම මේ පුද්ගලයා පරිණාමය වේගන යනකොට ක්‍රමයෙන් වෙනස් වෙගෙන යනවා. ඒ වගේම තියෙනවා කන්න ධර්ම සුඛ ධර්ම කියලා. ලැජ්ජ බය දෙක අපි කියන සුඛ ධර්ම. බය නැති අලජ්ජීක ධර්ම වලට කියනවා කළු පාට ධර්ම කියලා. ලෝක පාලක ධර්ම කියනවා. දේව ධර්ම කියනවා. මේ ධර්ම පිළිබඳ වුණත් හැම වෙලාවෙම සලකා බලනවනම් ආන්නේ ඒක බුදු දානවාසේ සඳහන් කරනවා මේ ධම්ම විචේ සම්බොධ්ජංගයට ආහාරයක් වෙනවා කියලා. ඒක නිසා අපි පැහැදිලිවම සතිපට්ඨාන කියන ධර්ම කොටාතේ අහන්න ඉස්සර වෙලා ඒවා පිළිබඳව දැනුමක් ලබන්නේ ඉස්සර වෙලා ලෝකේ දිහා බලපු හැටි මේ සතිපට්ඨාන ධර්මයේ සුතමේ වශයෙන් අහුවට පස්සේ අපි මේ ධර්ම ඒ සංසිද්ධියා බලන හැටිත් අතර වෙනසක් තියෙනවා ඊගාවට මේ සතිපට්ඨානයේ ඒකායදෝ අයම් භික්කවේ මග්ගෝ කියන තාලෙට ඒ කායන මාර්ගයෙමද ඔය කියන විදිහට ශෝක පරිදේව දුක්ඛ දෝමනස සත්‍යාගේ විසුද්ධිය ආදී ආඥාන්ත ඇත්ත වශයෙන්ම ඇති කරන්න පුළුවන්ද කියලා අපිට සාමාන්‍ය ලෞකික ඥාණයෙන් ගලපලා බලනකොට අර අහපු දෙයට වඩා ඒක අභ්‍යන්තරගත වීමක් වෙනවා. එතකොට චින්තාමේ වශයෙන් ඒ සත්‍යපට්ඨානේ ඇත්ත නැත්ත බව අපිට වැටහෙනවා. යම් වෙලාවක අපිට වැටහුණොත් මේ අපි මේ භාවනා කරන පිළිස් අනිවාර්යයෙන් මේ වෙනකොට තමන්ගේ කාය සාක්ෂියෙන් වටහාගෙන තියෙනවා වගේ මේකමයි එකම මාර්ගය මේක කළ යුතුයි කියලා අර අහපු දවසට වඩා මේ චින්තාමය ඥානෙ පහළ වුණාට පස්සේ අපි ලෝකයා දිහා බලන හැටි වෙනස්. ලෝක සංස්කෘතිය දිහා බලන හැටි වෙනස්. එතකොට අපි අර පාප, පුණ්‍ය කියන අදහස් වල ගුණාත්මක වෙනසක් වෙලා. වජ්ජනි අනවජ්ජ කියන එකේ වෙනසක් වෙලා. හීන ප්‍රනීත ධර්ම වල වෙනසක් වෙලා. ඒ වගේම කන්න සුක්ඛ කියන ධර්ම වල වෙනසක් වෙලා. ඒ වෙනස අපට පේන්නේ නැහැ. ඒ මොකද අපි ඉස්සර සතිපට්ඨානේ අහලා විතරයි කියන්නේ. දැන් ඒක කල්පනා කරලා මේක කරන්න ඕනේ. ආදි වශයෙන් කුසල ඡන්ද පහල කරගත්තට පස්සේ අයින්දත් වඩා ධර්ම වෙනවා. ඊටත් වැඩිය වෙනස් වෙනවා සතිපට්ඨානෙ කරලා ආනාපාන සතිය කරලා එහෙම නැත්නම් සුද්ධ විපස්සනාට බහැලා එහි යම් යම් අත්දැකීම් ලැබුවාට පස්සේ ඒ අහපු කාලේ හිතපු කාලයට වඩා විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස අර ඒ පාර යන කෙනාට ඒ ගමන කරන කෙනාට බොහෝ විට වැටහෙන්නේ නැතුව වගේ. නමුත් පිටේ ඉඳලා බලනකන්ට සමාජ වශයෙන් ලොකු වෙනසක් ඇති වෙනවා. මගේ ජීවිතේ මම අවුරුදු 3ක් විතර වගේ කිසියම් සීලයක් පිළිබඳ අදිස්ථාන කරන්නේ නැතුව භාවනා ජීවිතයක්, කවිදි ජීවිතයක් ගැන මොනම අදිස්ථානයක්වත් නැතුව මේ වගේ ධර්ම සාකච්ඡාවල් වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. සුමානෙකට දවස් පැය දෙකක්. යන්ටෙන්ටත් එක්ක ගියාම ඉතින් අවසකට පැය එකමාර දෙකක් විතර ගත වෙනවා සුමාන පැය දෙක හතරක් විතර ගත කරන්න වෙනවා සුද්ධ වාදී දවසක ධර්ම සාකච්ඡා කරන දරුවෝ අවශ්‍යක වාඩි වෙලා ඉන්නවා ඒ වගේ බොහෝම ඒකට කැප වෙච්ච ඒ තැනකට සුදුසු පිරිසක් එක්ක මම තමයි හිතුව අන්තිම නුසුදුසා නමුත් මට ඒක හැඟීමක් ආවා මේ මණ්ඩලෙ ඉන්නේ කොහොමද ඊට පස්සේ ඒතර වෙච්ච සංසිද්ධි වගේ ඉතින් මේ අපේ මේ මණ්ඩලෙ විසිරී ගියා විසිරී ගියාට පස්සේ මට එතන සම්බන්ධ වෙන්න හිටපු යාළුවා නැති වුණාට පස්සේ අර තිබුණු ගොනුව නැතුව ගියා කුරු නැති ගියාට පස්සේ මණ්ඩලේ හිටපු කෙනෙක් මට හම්බෙලා දාසක ගව මොකද දැන් එන්නේ නැත්තේ මම කිව්වා ඉතින් අපි හම් වෙන්නේ නැහැ අපිට තැනක් නැති වුණා මොකද දැන් කරන්නේ ඉතින් නෑ නෑ අපි තැනක් හොයාගෙන යනවා පුළුවන් තරම් අපි ඉදින් කරමු කියලා මම කිව්වා ඉතින් වැඩක් නෑ දැන් අවුරුදු දෙක තුනක් ගියා ඒ මගේ යාළුවත් නැතුණා කියලා එතකොට ඒ පුද්ගලයා මට කියනවා ඔව් වැඩි මාතාව තුනක් ඉන්නේ අපි බලාහනේ කියේ ඔබ ගැන ඔබේ අවුරුදු තුන ඇතුළත පුතුමාකාර වෙනස්කමක් වෙලා තියෙනවා කියලා මට මොන හැඟීමක්වත් එතකොට එහෙම පහළ වෙලා තිබුණේ නැහැ එහෙම වෙනසක් හෝ එහෙම නැත්නම් මගේ ප්‍රතිපත්තිවල හෝ මූලද කිසිම වෙනසක් මට වැටහිලා තිබුණා. මට තිබුණේ මොකද්දෝ හැඟීමක් තිබුණා මේ පිටසත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒකට නිසිපතාමම ඒකට සම්බන්ධ වුණා. නමුත් එතන හිටපු තලසුණ ඇත්තෝ පුදුමාකාර වෙනසක් දැකලා තියෙනවා. මේකල්ලගේ බලන දෘෂ්ටි කෝණයෙන් බලනකොට මෙහෙම නිසිපතාමයකට මේ වගේ වයස් කෙනෙක් සම්බන්ධ වීම පුදුමාකාර ගුණයක්. ආන්නේ වගේ ඒ සතිපට්ඨානේ අහන කාලයට වඩා හිතන කාලයට වඩා යොදා කටයුතු කරන්න ගියාම ලෝකයේ පිළිබඳව විශාල වෙනස්කම් සිදු වෙන එක අනිවාර්යයෙන්ම දැනගත යුත්තක්ම කියලා කරුවචනාංශය දේශනා කරන්නේ නැහැ. නමුත් ධම්මවිචේ සම්බොජ්ජංගේදී ආන්නේම කාරණාවකට තමන් පිළිබඳවම තමන් සලකා බැලීමකට අනුන්ගේ ಗುಣ පරිණාමයක වෙනසක් අදාහ ගන්න පුළුවන් වෙන තාලෙට විවෘත කිරීමක් කරනවා. ඒ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේට ගියාම මේ භාවනාව ගුරුවරුත් ඒ භාවනා කරන යෝගාවචරයේ අතර මතවාද හටගන්නේ ඉඳී තියෙනවා. මොකද මේ පොත්පත් කියවේ යුතුයමයි. එහෙම නැත්නම් මෙච්චර ධර්ම කොටාශයක් අපි දැනගෙන තිබිය යුතුයමයි කියලා මේ ආරාධනාවක් තියෙනවා ධම්ම විචේ. භාවනා යෝගාවචර ගුරු බොහෝ විට කියනවා පොත්පත් කියීමක් අවශ්‍ය නැත. මේ භාවනා කරන කාලය තුල ඒකාන්තයෙන්ම පූර්ණ කාලීනව යෙදিলা මෙනෙහි කරමින් ඒ ඉරියව් පැවැත්වීම කරන්නේ. ඉතින් එතකොට මේ මේ දෙකේදී ආශියා කරේ බොහොම ශ්‍රද්ධාව ඉස්සර කරගෙන යන වෙන විදිහකට කියනවා නම් සමතේට මුල්තන ජීවන යන චිත්ත භාවනා කොටස යන ඇත්තු ඒ ගුරුවරු උපදේශ අහලා නිස්සද්දව ඒකේ කටයුතු කරන්නට මනාපතාවයක් පේන බවක් පොදුවේ තියෙනවා. නමුත් අර බටහිර ක්‍රමයේ හිතන ඇත්තන්ට ඒත්තන් පේන තියෙන පැහැදිලිවම මේක වහල් භාවයක් ඒක නිසා අපි තනියම පොත් කියවන්න ඕනේ. එහෙම නැත්නම් ගුරු උරු ගාව පොත් කියවන්න ඕනේ. යම් කිසි හැඟීමක් තියෙන්න ඕනේ කියලා. ඒත් මේකට විරුද්ධව කතා කරන වෙලාවක් තියෙනවා. ඒ නිසා මේකෙදි පේනවා අර සාමාන්‍ය භාවනා පන්තිවකදී සදාන සතානෙකදී ගුරු දෙකකට කටයුතු කරනකොට තියෙනා වූ සම්ප්‍රදායට බිඳින ගැතියක්. ඒ සම්ප්‍රදාය පිළිබඳව දෙලක්කාරව කලකා බලන ගැතිය මේ ධම්ම විදේ සම්බොධ්‍යය. නිසා බුදුජාන් වහන්සේගේ අර යෝනිසෝ මනසිකාරය කියලා. යමක් කියා සම්පූර්ණයෙන්ම අලුතෙන් තරකා බලන ගතියක් වගේ තනි ලකුණක් පෙන්නලා එහෙම බැරි නම් උපකාර පිණිස කරුණු ටිකක් ඉදිරිපත් කරනවා. පළවෙනි මේක තමයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක මොකද අද කාලේ නම් ඇත්තටම පැහැදිලි ප්‍රදේශයක් කොට දීලා තියෙනවා. දේශන පටිගත වෙලා තියෙනවා. ඉස්සර කාලේ එහෙම යොමු වෙච්ච ස්වභාවයක්, ඊරිච්ච ස්වභාවයක් බුද්ධ කාලේ <clears throat> ආයේ පුරාණ තිබුණේ නැහැ. ඒ තිබුණේ පුළුවන් කෙනෙකුට ලව්වා ධර්ම ටිකක් දේශනා කරවා ගන්නව නැත්නම් අමුච්ච හැම වෙච්ච අවස්ථාවේදී ඒ ධර්ම විශේෂ නැමිච්චත් එකතු සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේදී තියෙන තාම වටිනාකම තමයි එක්කෙනෙක් දේශනා කරනවා එක්කෙනෙක් අහගෙන ඉන්නවා නෙවෙයි දෙපාර්තමේන්තුවේම සමාන අවස්ථාවල් තියෙනවා <clears throat> කරුණු කාරණා මතු කරගන්න. ඒ නිසා ඕනි සැකයක් ඕනෙම පෑදෙන තැනක් වතු කරගැනීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා ධර්ම සාකච්ඡා ඉතාමත් පළවෙනිම කාරණාවතේ ඇත්තම කියලා යෝනිසමස්කාරය ඇති කිරීමටත් සතිය ඇති කර ගැනීමටත් ධම්මවිචය ඇති කර ගැනීමටත් ඉතාමත් හේතුකාරකයි මේ ධම්මවිචයේ ධර්ම සාකච්ඡා. ඒක නිසා ඒ අපවත් පිළිගුණාමින් වාසිකේ බණ පටිවලත් එහෙම නැත්නම් සුභාක් ඇඟවල මේ ධර්ම සාකච්ඡා මාර්ගයේ සෑම කෙනෙකුගේම හදවත උණුසුම තබා ගන්න. ධර්මයේ විෂයෙන් නැවත නැවත ඔබවා ධර්මයේම නතු කරමින් දිල්ල බිල්ල බැලීමේ කටයුත්තට උඟක් පුහුණු කරනවා. ආනේ පුහුණු කිරීම නැතිනම් උඟක් වෙලාවට අර ශ්‍රද්ධා මාර්ගයේ ගත්තගෙන ශ්‍රද්ධා මාර්ගයේ දිගේම ගිහිල්ලා එක තැන මෙච්චයි වෙන්නේ. ප්‍රඥා මාර්ගයේ තෝරාගත්ත කෙනා ඒ මාර්ගයේ තුලම ගිහිල්ලා ඒක තුල මෙච්චයි වෙන්නේ කියලා. වෙන විදිහකට කියනවා නම් අර ආනාපානෙ ගත්ත කෙනා ආනාපානයේම එහිම ගිලෙන්නේ කියලා. ඒ නැත්තම් බුද්ධානුස්සතිය ගත්ත කෙනා එහිම ගිලෙන්නේ කියලා. මෛත්‍රී භාවනා ගත්ත කෙනා එහිම යදින්නේ. නමුත් මේ බුදුනේ සත්පතාන භාවනා කියලා කියන්නේ විශාල ආයුධකරණ මණ්ඩලයක්. ඒ උපකරණ මණ්ඩලයේදී ආනාපාන සතිය පිළිබඳ හැකිනේ වගේ භාවනා ඒකාන්තයෙන්ම ආර්යත්වයට දක්වාම උපදේශයිතයි යොමු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේ මාර්ගය යනකොට කාලයක් වැඩ කරන යනකොට දීති චරිතය අතනයි ඒ අතරමැදි මෛත්‍රී අවශ්‍යතාවය පැනගන්නේ කියලා. ඒ වගේම ලෝභ ආශාවල් සහිත කෙනාට අසුභ භාවනාවේ මරණානුස්සති භාවනාවේ පිළිකුල් භාවනාවේ අවශ්‍යතාවය මතුවෙන්නේ කියලා. ඒ අවශ්‍යතාවය අර මූල කර්මස්ථානයේ ඉන්න යම් ප්‍රමාණයකට නම් පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් ඒක බලවත් වෙන ධර්මවලට ඒ සඳහා ප්‍රතිකර්ම කපයි. ආනේ ප්‍රතිකර්ම කිරීම සඳහා දැන ගැනීම සඳහා ඒ තමන්ගේ தත්ත්වෙ හිමි කරන්න ඕනේ. ඒ කරලා භාවනාව අධිකට යන ගමන් ඒ භාවනාවට මතුවෙනා වූ බාධකේ. ඒක ඇතිවෙනා වූ අතුරු ආන්තරාව හොඳට පැහැදිලි වෙයි. ඒක පාප ධර්මයක් කියලා දුරු කරන්නත් තරකයි, හීන ධර්මයක් කියලා දුරු කරන්නත් තරකයි. ඒවා පාප කුණ දෙපැත්තෙම සලකා බලලා, හීන ප්‍රේත දෙපැත්තෙම සලකා බලලා ඒ කාරණා මතු කරගන්න මේ පුද්ගලයා තුළම මේ ධම්ම විචේ සම්පෝඥයන්ගේ පළවෙලා තියෙනවා. ඒක නොවුනොත් එහෙම හැමදාම අර ගුරුවරයාටම බැඳිච්ච ගුරුවරයාගෙන් වෙන් කරගන්න බැරි, කිරෙන් වෙන් කරන්න බැරි දරුවෝ වාගේ හැමදාම කිරෙන් වැටෙන්න පටන් ගන්නවා. එහෙම මානසිකත්වයක් හදනවා. ඒ නිසා මේ ධම්ම සාකච්ඡා ඉතාමත් කරනවා. මේ ධර්ම සාකච්ඡා වගේම ඊගාට දක්වන මේ අනිකුත් දැන් අපි කලින් සති සම්බොධ්‍යංගය ගැන කතා කරනකොට ඒකෙදි දක්වලා තිබුණා මේ සතිය නිවැරදි සතිය වඩා ගැනීම සඳහා හේතු කාරණා. ඒ වගේම තමයි මේකේ දක්වන විශේෂ කාරණාවක් වස්තු විසද කියනවා කියන්නේ. ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික බාහිර වස්තු හොඳට පිළිසිදු වෙනවා. සතිපට්ඨානේ ආවන කාලයට වඩා සතිපට්ඨානේ ගැන කල්පනා කරනකොට ඊට වඩා ඒ පිළිසිදුකමක් තියෙනවා. නොතිබුණා වූ සීලයක් ඇති වෙනවා. නොතිබුණා වූ සමාධියක් ඇති වෙනවා. ප්‍රඥාවක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම සප්පාය කරුණු වැඩි වෙනවා. ඒ වගේම තමයි භාවනාවට බැස්සට පස්සේ තව තවත් ඒ වගේ සත්තු විසද කීයතා. එහෙම නොවුනොත් ඒ බාහිරේ පවතිනා වූ ඒ අදුපාඩුකම් නිසා හිත පිරිසිදුව නිමිවිද දැකීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා යෝග ජීවිතයේදී අනවශ්‍ය දුෂ්කර බුද්ධ දුෂ්කර ආසන වර්ධනය කරන්නේ. ඒ මොකද මේ අනවශ්‍ය දුක් විඳීමෙන් එහෙම ධර්ම විචේ පහල කරගැනීමේ ශක්තියක් නැහැ. ඒක පැහැදිලිව මහ බෝසතාණන් වහන්සේගේ මේ චරිතය පේන දින අන්තිම දුෂ්කරවත පිළිවට ඒ කාලයේදී ආලෝක මාත්‍රයක් අත්දැක ගන්න තරමට මේ ධර්ම ධර්මයේ පිළිවිද ගැනීමක් තිබුණේ නෑ. නමුත් එවැනි තත්ත්වයට පත් වෙන සිද්ධාර්ථ තාපසයන් වහන්සේ වෙන්නේ ඉස්සර වෙලා දවස් 7 යනකොට වත්මගුල්ලමදී ධ්‍යාන භාවනා කරන තරමටම පිළිසු භාගය ඉතින් පිළ තැන්පත් වෙලා තිබුණා. නම් ඊට පස්සේ ගත කළ අර මේ දැඩි කාමසුකල්ල ගන්න යෝගයත් අත්තිකිලම තාන යෝගයත් කියන මේ අන්ත දෙකේ ගත කරද්දී මේ වස්තු විසු දෙකියතාවය අතුලද බාහිර වස්තු වල පිරිසිදු ආවේ නැති නිසා තිබුණේ නැහැ භාවනා අපගතිය. ඊට පස්සේ තමයි ගානේ ටිකක් වන්දලා නාලා කියලා එතන තව පාදකම් දීලා ඒ ප්‍රසන්න භාවයටපත් වෙන පස්සේ තමයි මේ ධර්ම විදලා දෙන්නේ. ඒක භාවනා ජීවිතයේ මේ ප්‍රේමිත සුඛ පිරිසිදු කඳ ඉතාමත් වැඩේ. එතනදී සමහරු ඒකයි තමයි තමයි වාගේ දෙයක් නැති ඒ සරසින්නක ආදෝක කියලා ඇත්තේ ඒක කිසිම බලයක් නැහැ ඒකත් ඒකට මේ තාමත් අපි ජීවිතේ පීඩිතකර හොරගන්නේ නැතේ එහෙම නැත්නම් ඒ බාහිර වශයෙන් අපිට පිට කරගන්නේ නැතේ එහෙම නැත්නම් ඒකට ඒක වැඩ කරන කාලේ කාලේ අපිට යamak කියලා හිතලා ඒ ඉන්න ඉන්නරක් වෙන්නයි එතකොටත් බැරි වෙනවා මේ මොන විදිහේ නම් අනිවාර්යයෙන් අර එක සිද්ධියක සඳහන් වෙනවා ලබාගත්තා වූ අරියත් කලයානේකවත් සමාදින්න බැරි වෙනවායි කියලා ඒ තමන්ගේ හිත දන්නවනම් පරිසරයේ පිසිදි නෑ ඒක. ඒක පිසිදි කිරීම කටයුතු. ආන්නේ පිසිදි කිරීමේ හිත පුදුමාකාර විදිහට හැදිලි වෙනකොට අපිට කියනවා දවස පුරාම ඒ මඩෝ එනිදා දැන් කාලේ తీරන ඔය යාන වාහන වල තියෙන ඔය මේ කෙනෙකුට ගදාගෙන තියෙන අවශ්‍ය ඒ වැඩ හමාර කරලා ඉදිරි පිහිදි වෙලා පිරිසිදු ලුණු කටුලකින් කලසුවාට පස්සේ ඒ සිද්ධ නැවතත් කොහොමදක්වත් යවෙන්නේ අර දුන්නේ තමයි මඩ ගොඩකට යන්නේ. ඒ විදිහට කියන තැනකට යනවා. දැන් ඒ කියනවා නාවට කිව්වට පස්සේ අර පිරිසිදුකම රස ගන්නවා කියන්නේ. ආනේක බාහිර වස්තු වල තියෙන ගතිය හිතට බලපානවා. හිතේ තියෙන ගතිය බාහිර වස්තු වලට බලපානවා. ඒ නිසා ගමන්තේ දිනුම් පවුරු කරගන්න, දිනුම් කරගන්න අවශ්‍ය නම් සෝමස්ත්‍රමේ සෝමස්ත්‍රමේ ඒ වත්ති සුදු පිළියතාවය. පිළිය පිරිසිදු භාවයක්. නිරවුල් භාවයක්, වැඩාඩු භාවයක්. මට නම් මේ මෙච්චර කාල ගත කරපේදී මට කියන්න තියෙන්නේ දිනචරියාව දිගටම කරගෙන යන්න පුළුවන් ගැතියක් තියෙනවනම් පුදුමාකාර විදිහට තියෙනවා. මොනම කාලේ හෝ අපේ දිනචරියාව විතර සංකීර්ණ වෙනවා. ඒ විතර එහෙම වෙනවනම් ඉතාමත් මමාරු ඉතින් දෙන්න සිටේ නිරෝල් භාවය තියාගන්න ඒ වගේම එදිනෙදා වැඩවල නිරෝල් භාවය තියාගන්න. උත්තරම දිනචරියාව. විදේතම කරගෙන යන්න පුළුවන් නම් ඒ දින ඉතින් අපිට ආය කල්පනා කරන දෙයක් නෑ ඒ ලාවට ඒ කරන්න දුන්න දේ ඉතන විදේට යනවා. එතකොට අර අභ්‍යන්තර බාහිර පිළිසිදුකම ක්‍රමයේ වෙනවා. එහෙම නැත්නම් ඒක අඩුපාඩු තියෙනවා නේද? පිළිසෙට ස්ථානෙට අනිත් පිළිධාරිය ඇවිල්ලා ඒක අඩුපාඩුකම් පෙන්නලා දෙනවා. ඒ මොකද ඒ සිද්ධිය බොහෝ විරුද්ධ සිද්ධියක්. ඉතින් දිනචරියාව පවත්වන්න බැරිලෝ ඉතින් විද්‍යාලයට විද්‍යා උපකාර කරන්න බැරි වෙන වැඩි දුරටත් බැරි වෙනවා බාලකයන්ටත් බැරි වෙනවා. ඒ නිසා සාමාන්‍ය කාලේ ඉඳලම මේ අපේ තේරවාද කවිදී දිනචරියාව කටපාඩම් කරනවා. කටපාඩම් කරලා දිගියෝ කියනවා. ලෝකයේ බුද්ධංග ධර්ම දිහාට යනකොට මේ දිනචරියාව Tamange වාසිය පිණිස තව තවත් තත්ත්වසත් අවබෝධ කිරීම පිණිස යම් යම් වෙනස්කම් සිදු වෙන බව නම් පිළිගන්නේ. ඒක කවදාකවත් මේ වත්ති සිදු ක්‍රියාවට හානි කරන්නේ නෙවෙයි. ඒ වත්තු සුදු ක්‍රියාවක්මයි ඒ විදිහට අර සමහර ලාභ සක්මන් වෙලාව අඩු කරලා භාවනා වෙලාව වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් සමහර දේවල් වලින් ඉතිරි කරලා සමහර දේවල් වලින් වැඩි කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වලින් මෙතන මත අදහස් කරන්නේ මේ නිතරම හිතක් තියෙන දෙයල නම් ආයතන ස්වභාවය අවශ්‍යයි. ඒ ආගම තමයි මේ ධම්ම විදේ ඇතිකිරීම පිළිබඳ මෝඩ දුක්ඛත්‍ය අපණ්ඩිත අසත්පුරුෂ පුද්ගලයන් අයින් කරන්නේ. ඒ වගේම ප්‍රඥාවන්ත සත්‍යයන්ගේ මේ අසුර වැඩි කරන්නේ. මේ කාරණා දෙක පිළිබඳව තමන්ට විමසුම් නුණක් නැත්නම් ඒක හොද හොද මඩේ දාන එක තමයි තියෙන්නේ. මේ ආගේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරනකොට මේ ඇති භයානක කුඹුරම අඩුයි. නමුත් සාමාන්‍ය දිනකට ඉදකම දැන් වලන ඒ නැත්නම් සතිපට්ඨාන භාවනාව ඇර වෙන වෙන ආදි භාවනා කරන මැද ස්ථානවල නානා ප්‍රවිධි මේ කියපු කාරණා දෙකට අදාළ විස්තරතා තියෙනවා. යෝගාවචර වගකීම වැඩි. ඒකා යෝගාවචර කල්පනා කර ගන්න ඕනේ මොනම ප්‍රශ්නයක් මත උනත් ඒක මේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් කලකලා බලලා නිවන දිහාට ඉවසීමේ යුක්තව කටයුතු කරන කෙනෙක් ආශ්‍රය කරන ආමුණු ඒ දිනාගත යුද්ධයක් වාගේ තමයි. ඒක හැම දෙයක්ම ඒ මොනිවසන සුළුව අවසා ගන්න ස්වරූපයෙන් තියෙන පරිගණයක සාමත්ම අමාරුයි ලැබෙන විවේකේ හෝ මේ සම්බවිතේ සම්බොජ්ජංගය අධිකාරය. සම්බවිතේ සම්බොජ්ජංගයේ මේ සූත්‍රයේ මුලදී නැත්නම් අපි ඉදිරිපත් කළ මුලදීවත් මතක් කරලා තියෙනවා සංසංවා අජ්ජත්තං ධම්මවිතේ සම්බොජ්ජංගං අත්තිමේ සම්බවිතේ සම්බොජ්ජංගෝද පජාලා. භාවනා කරගෙන යනකොට වෙනකට වඩා හොඳට හිත අර මුලේම නිමග්න වෙන ගතිය දැනෙනවා. සමත භාවනාවේදී මේක උපචාර සමාධියට කලින් ඉතාමත්ම තීරණාත්මක දෙයක් වෙනවා. විපස්සනා භාවනාවේදී විපස්සනා ඥාන පහළ වෙන්න ඉස්සර නාම රූප පරිච්ඡේද පච්චේ පරිද්ධා සම්මස්තන කියන ඥාන අවස්ථාවේදී ඉතාමත්ම වෙනවා. මේ යෝගාචර හොඳටම තේරෙන්න ඕනේ මේ පාර ගිය ගමනේම යන්නේ නමුත් නමුත් මට ඉඳලි ගැඹුරක් වටේනවා. නමුත් මට ඉඳලි බොහොම කණුකමක් වටේනවා. ඉස්සන්නකමක් වටේනවනම් අන්න වෙනදාට වඩා ගැඹුරක් භාවනාවේ සිද්ධ වෙනවා. ඒක නැත්තම් සමහර වෙලාවට භාවනාව යනවා ගියාට ඒක නිදිමත ගතියේ වෙනසක් කිසි ඔපයක් ආටෝපයක් නැති ගමනේ ඔහේ ඇදී යන මට්ටමකට පේන්න පටන් ගන්නවා. ඒක මොකද තේරෙන කවදාකවත් ඒ සජීවීකමක් නැහැ භාවනාවේ. එතකොට වෙනදාට නොදැක්ක ගැඹුරක් පැතිරෙන්නේ සතුටුයි. ඒක හරියට අන්ධකාරයක අතපත ගන්නවා වගේ වැඩක්. ඒ වෙලාවේදී අර අල්ලාලිය කැලේට ගියාම වගේ හැමතැනම හැප්පෙන්න පටන් ගන්නවා මිසක් කිසිසේත්ම Taman අනුතරකට සිත්තු කරලා දෙනවද කියලාවත් දක්වන්න බැරි තත්ත්වයක්. ඒක නිසා ඉතින් තේරුම් අරගන්න ඕනේ ඒ වගේ හොඳ පැහැදිලිව අතුලාන්තයක් ඈතක් පේන අවස්ථාවක් වෙනකොට අරමුණේ ඉබ හිත නිමග්න වෙනකොට ඒක තමයි ධම්ම විචේ බවට අපි සාධාරණ කියන්නේ. යම් විදියකට ඔහි අරමුණක් තියෙනවනොත් ඒනවා වාගේ නිින්දක් තියෙනවනොත් ඒනවා වාගේ ලෙඩ කපුට වැළකන්නා වාගේ භාවනාව යනවනම් අපිට හිතා ගන්න වෙනවා අනිකුත් ධර්මතා කෝක වෙතත් ධම්ම විචේ මොටර. එතකොට යෝග ආචරයක දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට ඒ කියන්නේ ධම්ම විචේට වඩා ඊට කලින් ක්‍රියාත්මක වේදී සතිය ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් එක්කෝ සද්ධාවත් ප්‍රඥාවද්දක අතර පටලවිලක් සිදු වෙනවා. එක පැත්තකට බාර වෙනවා. නැත්නම් සමාධියක් වීර්යයක් කියන මේ ධර්ම අතර මොකද්ද පටලවිල්ලක් වෙලා. මෙන්න මේ සමාධියත් නීලියත් කියන යුගල ධර්මයක් සද්ධාවත් ප්‍රත්‍යාවත් කියන මේ යුගල ධර්මයක් සමබර කරගන්න බැරි නම් ඇයි ගමන එකම පැත්තට එකම වටවලල්ල කරගෙන නැති පාදන ඉන්නහලකෙක් වාගේ ඒක තනම කර කැවෙන දන්න පස්සවා. ඒ නිසා මේ අසමාහිත බුද්ධලයන් අයින් කරලා සමාහිත බුද්ධලයන් ලං කරගත්තට පස්සේ යෝගාචරයට විශේෂ කාරණාවකුත් සැලසෙනවා මේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කියලා ඉන්ද්‍රිය ධර්මයන් අතර සමබර භාවයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේක කිසිම කියන තියෙන භාවනාව hina වෙන්නේ සතුටේ එනිසියෙන් ගත කර ගන්න පුළුවන් තත්යකටපත් එහෙම නැත්නම් මේක පිට මෙහෙතක් බොන්නා වගේ ඇහිරි දෙයක් අයි දෙයක් කන්නා වගේ ඉතාමත් මානසික කර තත්යකටපත් මේ ඉන්ද්‍රියන් අතර සමතාවයටපත් වෙනකොට පහදිලියම අර වස්තු විහිද ක්‍රියාවේදී වගේ ඒක හොඳට අරමුණු නිමග්න වෙලා ගැටයක් වෙනවා. ඉතින් මේ මට සද්ධාවද වැඩි, ප්‍රඥාවද වැඩි, එහෙම තමයි සමාධියද වැඩි, වීර්යයද වැඩි කියලා දැනගන්නවා කියන එක කමඨාන සුද්ධ කරන වෙලාවේදී 100%ක්ම කරනවා නෙවෙයි. එතනදී කියන්නේ ඒකට අදාළ ඉඟි. ඒකට අදාළ යොමු කරවීමක් අතිකල දෙනවා. ඒ නිසා යම් අවස්ථාවක සද්ධාව බහැලා නම් සද්ධාවේ අඩුවීමක් වුණා නම් අරමුණ බාහිර ගන්න ගතියක් අරමුණ අදාහ ගන්න ගතියක් අරමුණට ප්‍රේම කරන ගතියක් නැතිව. එතකොට යෝගාචර දැනගන්න ඕනේ මේ මතු මතේ කොච්චර වීර්ය කළා ඊට විශ්චිත වෙන්නේ ඉන්නේ. මේ විතරක් නෙවෙයි මේක ප්‍රත්‍යාව කියලා හිතා ගන්නත් ඉන්නේ. අරමුණ අදහන ගතියක් නැත්නම් මූල කර්මස්ථානයේ මුදුන්පත් කරගන්න ඕනේ මූල කර්මස්ථානයේමයි මගේ මේ සාරණ පිහිට දෙනක නැතුව යනවා. එතකොට තේරුම් ගන්න මේ සද්ධාවේ ගිහිම. එහෙම සද්ධාව වැටුණා නම් සතියට නැගිටින්න බෑ. සතියට අරමුණට මූණ දී ගන්න ඉන්න විදිහක් නෑ. මොකද මූලික වශයෙන් පිළිගැනීමක් තමයි මේ අරමුණ මත කරගත යුතුයි, අරමුණ ඉදිරිපත් කරගත යුතුයි කියන අදහස නැතු වෙනවා. ඒ නිසා උපත්ථාන කෘත්‍ය කිරීමේ සතිය පසුබාහ. ඒ නිසා මූල කර්මස්ථානයේ සොයාගෙන පීරාගෙන එහෙට යන විදිහ යුතුයි කියන වීර්ය අනුබල වීමත් දුරවනවා. ඒ මූල කර්මස්ථානයේ මත්තම හිත තැන්පත් වීම කියන සමාධියක් දුර්වල වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානයේ මත්තම නියතා වූ ලක්ෂණය කාටහන මෙහිමයි, ආකාරය මෙහිමයි, නියතා ස්වභාව ලක්ෂණ මෙහිමයි, මේ දස්න සුළු භාව මෙහිමයි කියන මූල කර්මස්ථානයේ පිළිබඳ ප්‍රඥාව නැතිව. ඒ නිසා ධර්ම විචේදී යෝගාවචරය මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. මට මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? එහෙම උණයි කියලා අර කලින්ම කිව්වා වගේ නරක දෙයක් කියලා දුරුතරක් කරගන්නවත් හිත වට ගන්නවත් නෙවෙයි. භාවනා ජීවිතේ අනිවාර්යයෙන්ම මේක වෙනවා. ඒක මොකද අරමුණක් අපි අවබෝධ කරනකොට අරමුණේ දීන අවස්ථාව ප්‍රණීත අවස්ථාව කියලා දෙකක් තියෙනවා. සමහර ලඩමූල කර්මස්ථානයේ හොඳට පේනවා නමුත් දෙයක් නෑ ගණන් ගන්න ඔය කීටි වෙන දේවල් කල්පනා කරන්න හිත දුවනවා. මොකද අරමුණ හීන වෙලා. අරමුණ ප්‍රණීතයි උත්තරයි කියන සාකච්ඡා නැති වෙලා ඉන්නේ. එහෙම දත යුතුයි අරමුණ. ආනේක ධම්ම විචේත ලක් කරගත්තට පස්සේ තේරෙන්න පටන් ගන්නවා වැරදිල්ලක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ අරමුණ පිළිබඳ නොදැක්ක දෘෂ්ටි කෝණයකින් දැකීම. මේක ධම්ම විචේත ධම්ම විචේතින ආලෝකයට වැටුණට පස්සේ යෝගාචර ඉද්ද ගැහුවා වගේ හිටගෙන බොහෝම ජයට භාවනා ඉදිරියට කරගෙන යනවා. එතකොට අර අප්‍රකට වෙච්ච අරමුණක් ප්‍රකට වෙනවා. සතියක් නැගිටලා මූලට දීලා අරමුණම ගෙනත් ගෙනත් ඉදිරියට කරනවා. වීර්යයත් ඇවිල්ලා ඒකමයි මතු කරගන්න ඕනේ. ඒකටම අනුබල දෙන්න ඕනේ කියලා ප ဋ ාණ මේ අ පත්තම්බන කෘත්‍ය කරලා දෙන්න. ඒකෝර සමාධිය අරමුණේ බොහෝම ජයද තැම්පත් වෙන තැම්පත් වෙන්න වෙන්න අරමුණ සමීප වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ඒ නොදක්කා වූ අඳුරු පැති සතහන් ආකාර ස්වභාවික ලක්ෂණ බොහෝ පැහැදිලිව පටන් ගන්නවා. ඒ නිසා ඉන්දිය සමභාවය ඇති වෙන්න නම් අර අසමහිත බුද්ධලයන්ගෙන් අයින් වෙලා සමහිත බුද්ධලයන්ගේ අතුරුතුලින් තමන්ට මතුවෙන මතුවෙන අරමුණ ඕනම දෙයක හොඳ පැත්ත මතු කර ගන්න. තමන්ට වාසි පැත්ත මතු කර ගැනීමට සුර වෙන්නේ. මෙහිදී අර අසනහිත බුද්ධලිය කියලා කියන්නේ එයත් බොහෝ විට මේ ධර්ම වල සාමාන්‍ය බුද්ධිය යොදවලා මේස් කරන්න ඕනේ, අරක යන්න ඕනේ, අවසන හොඳයි අරුබුරු වෙන ගාවට යන්න, ওই ක්‍රමයේ හොඳ නැහැ මෙතෙන්ට යන්න, ඔය ටික වැඩි හොඳයි චරිත ලක්ෂණ බලලා මේක කෙරුවා නම් නැත්නම් බේනයක් කාලයි කියලා ඉඳලා අර බාගෙට පිටවෙච්ච මනුස්සයාට හොඳටම පිටිලද්දා. ඊමණිකාර කමඨාන්ත නුගුරුවන්ට වඩා කරටට දාගෙන බොහෝම උණුසුමින් ලං වෙලා කතා කරන නිසා අසීල් තත්ත්වයටපත් වෙච්ච යෝග ආචරය බොහෝ විට ඒ කරටට දාගෙන කතා කරන නම් සෞහෘද භාවයේ විසී නඳුරු කුණෝ. ඉතින් ධම්ම විචේ සම්බොධ්‍යංගේ හෝ යෝනිසෝ මනස්කාරය හෝ සතිය හෝ මොනම දෙයක්වත් වැඩේ. ඒ නිසා තමයි තේරුම් අරගන්න මේ ගැඹුරු ගමනක් යන්නේ. ආර්ය භාවයක් උත්තම භාවයක් බලාපොරොත්තු වෙන්නේ එතෙන්දී ඉස්සරහට යන්න යන්න ප්‍රශ්න නැති විදුලි සෝපානයක් හම් වෙනව නෙවෙයි. අපි ප්‍රශ්න වලට සමීප වෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න කරගන්නේ. මේවා අනිවාර්යයෙන්ම <clears throat> ජීවිතයක සත්‍ය අවබෝධ කිරීම වෙනද දුක අවබෝධ කිරීම අත්‍යවශ්‍ය කාරණා. ආන්නේ විදිහට හැකි සංඥා මතක ලැබෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර හම් වෙනවා නම් <clears throat> යෝගාචරය ඉnde ඉnde ඉnde ඉnde සත්‍ය කියන එක පීර පීරා බලන දුක කියන එක තන්තු තන්තු වෙන් කර කර බලන්න පුළුවන් ශක්තියකට එනකොට තමයි යෝගාචරයේ මේ අස්ලෝක ධර්මයන්හි සම්පාණ වෙන ගතියක් එන්නේ. ඒකත් හැබැයි මේ යෝගාචරයාගේ <clears throat> පිනට උපනිෂේ සම්පත් වල හැටියට ගැලපෙන්න උනොත් වැඩි බරක් ගන්න නරකයි. දුක් පණව ගන්න නරකයි. නමුත් තමයි තරහ පැමිණෙන දුක් මේ සමාහිත පුද්ගලයා කරන විග්‍රහය වගේ අසමාහිත පුද්ගලයාගේ විග්‍රහය යෝගාවචරයේ ඉතර සප්පාය. ඒකකොට ඉන්ද්‍රයන් පිළිබඳව සමභාවයක් එන්නේ නැහැ. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය එන්නේ නැහැ. ඒක නිසා ඒ යනුරු ධර්ම නිතර ප්‍රතිවේක්ෂා කරන ගතියක් යෝගාවචරය ඇති කරගන්නවා. එතකොට බලනකොට අසමාහිත පුද්ගලයා හැඟුම්overline හැඟුම් කුප්පන්න කතා කරාට සමාහිත පුද්ගලයා හැම වෙලාවෙම මේ හැඟුම් පාවා දීලා ගැඹුරු ධර්මයන් විශේෂ සෑම ලැබෙන අවස්ථාවක්ම නැවත චක්‍රීකරණය කරලා යෝගාවචරයටම පෙන්වන්න පුළුවන් ගැතියක්. ඒක නිසා අර භාවනා පිළිබඳව දැන් කාලේ වචනින් කියනවා නම් අර විද්‍යාත්මක ගවේෂණ විද්‍යාත්මකව හොයන්න ගියාට පස්සේ ඒ ඒක යෝගා ඒ යොදාගත්ත ඒ විද්‍යාඥයන්ගේ උපමානමයි අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ. යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ග පලස්ත මට්ටමට ගියා නම් ඒ පුද්ගලයා කොච්චර නරක තැනකට වැටුණත් කොච්චර නරක දෙයකට නරක කල්යාණ මිත්‍රන් අහුලා තීන්දුවක් ගත්තත් උට නොබෝ කලකින් නියම මාර්ගයේ තේරුම් ගැනීමේ ශක්තිය ඔහු තුල පවතිනවා කියන එක තමයි ඒගොල්ලෝ මේ විද්‍යානුකූල කියන පරිශ්‍රණය මතු කරන්න හදලා තියෙන්නේ. ඒක ලක්ෂයක් විතර නරක දර්ශන එක සීරුවෙන් පෙන්වෙන්න ලබලා එකම හොඳ දර්ශනයක් එක පිටම පේන්න පටන් ගත්තොත් දෙරයක් දෙරයක් විතර මේ සෝවාන් වෙච්ච පුද්ගලයාට අර එක පිටම පේන්න පෙන්නපු ලක්ෂයක් අතර දෙන හොඳ දර්ශන තලය එහෙම නැත්නම් රූප රාමු වහාම තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා කියන එක දැකලා තියෙනවා. සකදාගාමි මාර්ගයට යනකොට මෙන්න මේ සාමාන්‍ය සප්පාය කොටස තේරුම් ගැනීම අනිත් වඩා තීව්‍ර භාවයකට පත් වෙන බව තමයි ඒ ඒ විද්‍යානුකූලව ඔප් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් කරා නම් යෝනිීත ධර්මයක් මතකොට තිබෙන ශක්තියක්. එනිසා ඒ පුද්ගලයාට පුළුවන් ඕනම උග්‍ර නරක දෙයක තියෙන උග්‍ර හොඳ මිහිරි පැත්ත තමන්ටත් ලබා ගන්න පුළුවන් ඒ තමන්ට ගහන්න බලින් දෙන හෝ නිග්‍රහ කරන්න දෙන පුද්ගලයාට හෝ ධර්ම සංග්‍රහයක් කරන්න පුළුවන් ශක්තියක් ඇතිලා මෙන්න මේ වගේ විස්කමකට හේතු වෙන ප්‍රධාන වශයෙන්ම මේ ධර්ම විචේ සම්පෝච්චය කිසිම දෙයක් Taman කරා පැමිණුණා නම් වැඩනම දාස්කාරිය. අර මහා පරක්‍රම බාහු රජුගේ වගේ අහසින් වැටෙන එකම වැලි උපදී විඳක්ක්. ප්‍රයෝජනයක් නොගෙන මොහොතර ගලා යවදින්නේ. අන්නේ විදිහට යෝගාවචරය මේ මහා කැලියෝ. මහා කැලියට හම්බෙන හැම වතුර බින්දුවක්ම රඳවලා තියාගන්න. සූර්යාලෝකය ඔක්කොම රඳවලා තියාගන්න. ලැබෙන හැම දූෂිත වාතයේම උකහාගෙන ඉවරලා බොහෝම තරු. මනුෂයාට අවශ්‍ය කරන සියලු දේම අංග සම්පූර්ණ. කිසිම දෙයක් පිටින් බලාපොරොත්තු වෙන්නේ නැති මනුෂ්‍යට අවශ්‍ය සියලු දේම ලබා දෙන ලෝකයේ තියෙන පරිණතම පද්ධතිය බවට පත් වෙනවා. මේක වෙන්නේ නම් අර සමාහිත පුද්ගලයන්ගේ ඇසුර ඕනේ අසමාහිත පුද්ගලයන්ගේ වර්ජනය අවශ්‍ය කරන නිසා යෝගාවචරණ සිද්ධ වෙනවා තමන්ට තමන් හොඳ මිත්‍රයෙක් වෙන්න වෙනවා ඒ වගේම තමන් හොඳ සමාහිත පුද්ගලෙක් බවට පත් වෙන්න වෙනවා ඒ නිසා ඒකෙදී මතක් කරලා තියෙනවා ඒ ගැඹුරු ධර්මචර්යාවන් පිළිබඳව නිතර ප්‍රතිවික්ෂා කරන්න මේක වෙන්න ඇති ඔය පහුගිය අවුරුදු 10ක 20ක විතර කාලේ මේ ඥාන වන්දනාව කියන කතා කරලා. කයිදම්බිලා මාර්ගයේ තියෙන විවිධ ඥාන කොටස් අරගෙන නිතර සත්‍යයනා කරන්න පටන් අරගත්තා. මිනිස්සුන්ට පෙන්වලා දෙන්න පටන් අරගත්තා. <clears throat> මෙන්න මේකයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේකයි. නැත්නම් චිත්ත විසුද්ධිය කියන්නේ මේකයි. සීල විසුද්ධිය කියන්නේ මේකයි ආදි වශයෙන් ඔක්කොම මතු කරන්න පටන් අරගත්තා මේක ඉතින් සමහරු මේක සත්‍යයයන කළා නිවන් දකින්න පුළුවන් වගේ කියලා ගායනා කරන්න පටන් අරගත්තා ඒක නෙමෙයි මේකේ අදහස තියෙන්නේ ධම්මවිජේ සම්බොධ්ජංගය පිළි කටයුතු කරන කෙනා හැකිතාග්දුරට Tamanට අදාළ මත්තර කරන තියෙන ගැඹුරු ධර්ම කොටස පිළිබඳව නිතර උනන්දුවකින් නිතර සාධන භාවයෙන් ගත කරනවා මිස අර අසමාහිත පුද්ගලයා මගේ ඉඳුරම් පිනවීමට කුංචි කුංචි දේවල් මතු කරගෙන විවිධ ගැටලු ඇති කරගන්න තත්ත්වයෙන් අයින් වෙන්න දැනගන්න. ඒකට යෝග ආචරණ නිතරම කරන්නේ අර ගැඹුරු ධර්ම කොටාක සලකාබාන්නේ කාමදාන වශයෙන් පෙන්වන තදදි මුත්තතා කියලා කියන්නේ පූර්ණ කාලීන මේක කැපවෙන්න. පූර්ණ කාලීන කැපෙන්න ගියාම ඉතින් දෙනේ පෙවුලනවා අපිට බෑනේ සම්පූර්ණ ගීගය අතරින් අපිට බෑනේ සම්පූර්ණ වස්තු අතරින් අපිට බෑනේ සම්පූර්ණ ඥාති මේ සතරින් කියලා. ඒක ධම්ම විචේ සම්පෝඥාංගය කියන එක හරියට දන්නවනම් ඒව තේරෙනවා නෑ කියන එක නෙවෙයි. මෙතන වැදගත් එන ඕනෙම ප්‍රශ්නයකදී එන ඕනෙම දුෂ්කරතාවයකදී එන ඕනෙම පහසුතාවයකදී ඇත්ත ඇතියට දැක් ගැනීම තමයි අපේ ප්‍රධාන කෘතිය. එහෙනම් මම ජය ගන්නවක්ක් අසෝලා පරද්දවන්නවක්ක් එහෙම නැතුව අනුන් නිවන් දක්වන්නවත් එහෙම නැත්නම් ලෝකයට භාවනා කරලා කියලා කියන්නවත් එහෙම නැත්නම් ලෝකයට භාවනා උගන්වන්නවත් ඒක නෙවෙයි. එන සෑම සංසිද්ධියකදීම අද දිමුත්තතාවය ඒ ධර්මතාවය මාකරා පැමිණෙනා වූ මේ දේ නැත්තම් භාවනා කරනකොට පැමිණෙනා වූ අරමුණ ඒ තාලෙම මට දැක ගන්න ලැබේවා කියන එකට සම්පූර්ණ කැපවීමක් අවශ්‍යයි. සම්පූර්ණ නැතිවීමක් අවශ්‍යයි. මෙන්න මේක එහෙම එකක් නැතුව එහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න හදන කෙනාට තමයි කියන්නේ අර සද්ධාව අඩු ප්‍රඥාව වැඩි කියලා ඉඳාගෙන ඉන්න. එයට දාන දෙන්න අවශ්‍ය නැහැ. සිල්වකින් අවශ්‍යතාවය නැහැ. ප්‍රඥාවෙන් මට මේකට යන්න පුළුවන් කියලා පුදුම කෛරාටික් කතා කතා කරන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාත් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිළිනවා ඒ පුද්ගලයා ආශ්‍රය කරන තුතේ. ඒක නිසා යෝගාවචරයට අර චින්තන සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් තමන්ගේ ජීවුනේදී නැවත හැරි සලකා ගන්න අවස්ථාවක් දෙනවා වගේ මේ ධම්ම විචේ තමයි මේ හැදී බලා නැවත සලකා බැලීමට පුදුමාකාර ආදාසයක් බාටපත් වෙන ආදාසයක්. ඒක බලනකොට අර දැන් තියෙන සමාගම් වල තියෙනවා internal quality control කියලා ඇතුළතම දෙයක් නිෂ්පාදනය කළ වෙනකොට දාන්න ඉස්සෙල්ලා ඇතුළතදීම ගුණාත්මක පරීක්ෂණයක් කරනවා. පිටුදෙස් ගිහිලා ඒක නඩුමකට ගිහිලා ඒක ඔප්පු කරන හදනට වඩා ඇතුළතදීම සලකා බලන ගතියක් තියෙනවා. මුදල් පරිපාලනය පිළිබඳව තමන්ගේ නිෂ්පාදන වස්තුවේ ගුණාත්මක පිළිබඳ ආන්නේ වගේ ගුණාත්මක සැලකීමක් තමයි මේ ධම්මවිචේ සම්බොද්ධන්නේ සිද්ධ වෙන්නේ. ඒකට ඉතාමත් මාසන්නේ සිදුවෙන කාරණාව තමයි සතිය. සතියෙන් කරන්නේ අරමුණ දිහාවටම හිත නංවල එහි සීය පිහිටෝ. මේ සීය පිහිටුවාට පස්සේ ඒ අරමුණේ නුවණින් විමසා බැලීම. ධර්මානුකූල විමසා බැලීමක් තමයි මේ ධම්ම විචේදි කියන්නේ. මේ ධම්ම විචේදී ඊගාවට සුචරිතවාදී වෙන්න එහෙම නැත්නම් මේ මේ ශ්‍රද්ධාව ඉක්මන් කරගත්ත නැත්නම් වෙන්නේ දැකපු ගමන් මේක පිළියම් කරන්න හදනකොට තමයි අතබුච්චන්නේ. මේ දෙක අතර ඉවසීමක් නැහැ. තපෝතිතික්ඛාවක් නැහැ. හිතනවා වැරද්ද දැකපු ගමන්ම තලන්න ඕනේ. හොඳ දැකපු ගමන්ම බදා ගන්න ඕනේ. මේක යෝගගතියක් නෙවෙයි. මේක තපසක් නෙවෙයි. ධම්මවිචේදී හොඳට පැහැදිලි කරලා දෙනවා දෙක වෙන්කොට දැනගෙන අඳුනාගෙන සිටීමෙන් කිසිසේත්ම නරකක් වෙන්නේ නැහැ. අඳුනාගෙන නොසිටීමට වඩා හොඳයි. ඒ වගේ විතරක් නෙවෙයි හඳුනාගත්ත පමණින් වහා ප්‍රතික්‍රියා කළ යුතුයි. එහෙම බලපෑමක් නැහැ. අනිවාර්ය සතියවත් එහෙම නැහැ. සතිය පැහැදිලිවම කියනවා එනේන ඕනෙම අරමුණකට එන දීතියට පිළිගන්න සූදානම් තමයි පිළිගැනීමේ ශක්තිය තමයි සතිය කියන්නේ. ඒ වගේ තමයි ප්‍රතික්‍රියා නොකිරීමේ ශක්තිය. අන්නේ ප්‍රතික්‍රියා නොකිරීමේ ශක්තියට හේතු කාරණා සාක්ෂි දැක්වීම මේ ධම්ම විචේදී සිදුවේ. හැම දෙයකම පුණ්‍ය පාප දෙක තියෙනවා. හැම සිද්ධියකදීම අනවජ්‍ය වජ්‍ය කියන දෙක තියෙනවා. කන්න සුක්ඛ කියන දෙක තියෙනවා. හීන ප්‍රනීත කියන දෙක තියෙනවා. මේ දෙක හොඳට දැක්කොත් මේ තුනම තුනම කියන්නේ මේ දෙක අතරමැද තියෙන මධ්‍යම මාර්ගයත් එක්ක තුනම හොඳට දැක්කොත් තමයි මේ පුද්ගල විමුක්ත පුද්ගලෙක් වෙන්නේ. එහෙම නැත්නම් වහල් වෙනවා. එකම දෙයකට බදාගෙන ඒකම ඔප්පු කරන්න ඒකම මේ මතු කරගන්න උත්සාහ කරනකොට ධම්මවිචයට ඉඩ නැහැ. ඒක නිසා මේ ධම්මවිචයේදී පැහැදිලිවම නිදහස් චින්තනයකට ලොකු ඉඩක් සැලසෙනවා. ඒක මේ වල්බూరు නිදහස් චින්තනයක් නෙවෙයි සුචරිතය තමයි. ඉදිරියට ඇත්තා වූ ඉන්ද්‍රිය සංවරය තමයි. එන්නේ ඒ විදිහේ සතියෙන් අර අවස්ථාව සලසා දුන්නාට පස්සේ ධම්මවිචේ මගේ ඒ තියෙන දේ හොඳට වෙන් කර දැනගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම වීර්ය කළ යුත්තේ හොඳට වැටේ. මුග දෙනෙක් මේ වීර්ය කරන්නේ වීර්ය කළ යුතු දැනගන්න ඉස්සර වෙලා අර බොහොම ඉක්මන කුලප් වෙන එකට වැඩ. එතකොට ඊට මහා පුදුම විදිහේ පොළ මොට්ටලකමකට තකතිරුකමකට වැඩෙනවා. අර සතිය පිහිටුවා ගත්තත් ආනිසංස ලබන්න බෑ. ධම්ම විචේ වෙන් කරගත්තත් ආනිසංස ලබන්න බෑ. මොකද මේ වෙන් කරගෙන මම සම්‍යක් ප්‍රදන් වීර්ය. ඒකේ යුක්ත මේකටයි කියන අර ඉවසීමේ ශක්තිය නැතිව. ඒක නිසා අපි පින්බීම ඇකීමට ආශස් ප්‍රසාද දීතේ දාගෙන ඉන්නකොට මුලදී අපිට සිද්ධ වෙනවා මේ අරමුණේ අනිකුත් නීවර ධර්මයන්ගෙන් වෙන් කරලා අරමුණේ වැඩි වේලාවක් පවත්තන්න අපි ප්‍රයත්නයක් කරනවා. ඒකත් ඒ වෙලාවේ නීවරණ නොආයුතුයි ආවොත් කුලක් වෙන්න ඕනේ, කිපෙන්න ඕනේ, තලාමරන්න ඕනේ කියලා කලබල වුණොත් එimhe හිත සමාධිගත වෙන්නේ. ඒ නිසා අපි වෙලාව බොහෝම යාප් වෙලා හොඳම වේලාවක් බලලා සෙනග නැති වෙලාවක් නැත්නම් වාහන නැතිලා පාරෙන් එහා පැත්තට යනවා වගේ දෙපැත්ත බලලා හොඳ වෙලාවක ඒ යාන්තම් අරමුණ මේ දියත් කරගන්න. අර වාර ගන්න නැති කාලේ උරුවක් දියත් කරගන්නවා වගේ එතන ඉන්නේ උරුවේ මේ මේ මේ මූලයිනේ ඉන්නේ ධන මුත්ත ගන්නවා දැන් මෙන්න මෙහෙම රැළ හතරක් කරනවා හතර ආවට පස්සේ හොඳ විවේක රැල්ලක් එනවා ආන්නේ වෙලාවේ කෑ ගහගෙන උරුව දාගන්න රැළ නතර කරලා යන්නේ රැළේ යාන්තම් අඩු වෙලා බල බස්සගන්න ඔරුව දාගන්න. දාපු වෙලාවෙ ඉඳලා වීර්ය කරනවා කපල්ලා. ආන්නේ වගේ තමයි යෝගාචරය මේ මූලික වශයෙන් නිවර ධර්ම නැති පරිසරයේදී නැති චිත්තක්ෂණයක නැති නැකතකින් නම් බ්‍රාහමණ වචනේ කියනවනම් අරමුණ හිත බස්සගත්තට පස්සේ ලොබෝ වේලාවකින් අරමුණ තියෙතිම නිවර ධර්ම මත වෙනවා. ඒ මොකද අපි සාමාන්‍ය ලෝකේ තමයි තාම ඉන්නේ. ආන්නේ නීවර ධර්ම මතුවෙන වෙලාවේදී යෝගාචරයේ නීවර ධර්ම කැටෙන්න යන්නේ නැතුව ඒවත් පවතිද්දීම මූල කර්මස්ථානයේ වැඩි මෙනෙහි කිරීමකින් වැඩි යදවීමකින් මූල කර්මස්ථානයේම සුරක්ෂිත කරගෙන යන්න සූර වුණොත් දුරගමනක් කැලේ. ඊවන දිගුණට ගණන් ගන්න. මොකද Taman වැඩිට බාධාවක් නැහැ. තව ඉදිරියට යනකොට මේ අරමුණ ඊටාම සියුම් තත්ත්වයටපත් වෙනකොට ආයතර නීවර ධර්ම වම ගොරෝසුව පහර දෙන්න පටන් ගන්නවා. ඒ පහර දෙනකොට යෝගාවචරය ඇඹරිලි වෙහෙස ඉමුරේ කෙළුවා වගේ අඟ තද කරන ගති සම්පූර්ණ උද්දන්න පිළිපුවා වගේ දාඩිය දාන ගති බොහෝ විට මතු කරනවා. ඒත් ඒ වෙලාවට මතක කරලා දු මතක් කරලා දුන්නොත් යෝගාචරයට වැටෙයි පුදුමාකාර ඉවසීමේ ශක්තියකුත් තියෙනවා. මේ ධර්මතාදියා උඹට ඉඳගෙන වතුරක් තියා බලාගෙන වගේ බලාගෙන පුළුවන් ගතියක් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ එනේන දේවල් මෙනෙහි කරමින් එනේන දේවල් වලට අනුව හිත වේද කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මූල කර්මස්ථානයේ නොදක්ක පැති දක ගන්න ලැබෙන්නේ. එතන යෝගාවචර විශේෂයෙන්ම මේ ධම්ම විචය අවශ්‍යයි. මේ වෙලාවේදී නීවරණ තියෙනවා කිව්වොත් මූල කර්මස්ථානයේ තියෙනවා මට අවශ්‍ය නම් වීර්යය යොදන්න ඕනේ අර මතුවේ නීවරණ අයින් කරන්න බඟලන්න නෙවෙයි තියෙනා වූ දුර්වල වූ සිවුම් වූ වරින් වර මතුවෙනා වූ මූල කර්මස්ථානයේම පැවැත්ම සඳහා මම වීර්ය කරන්න ඕනෑ කිව්වම අර ආරද්ධ වීර්ය නෙමෙයි මෙතෙන් කියන්නේ. පග්ගහිත වීර්ය කියලා. ගත්ත දේ අතනාර දිගට ගැනීමේ ශක්තිය. ඉතින් මේ පග්ගහිත විදියේ ඉඳලා මේ ආරත් ආරද්ධ විදියේ ඉඳලා මේ පග්ගහිත විදිය මාරු කරන හැටි ඉතාමත් නැහැටක ඉඳලා ගුරුවරයාට මතක් කරලා දෙන්න පුළුවන් වුණාට ඒ ඒ පරියන්කේදී යෝග ආචරය දන්නේ නැත්තම් ඉතින් දවසකින් කරන භාවනාව අවුරුද්දක් යන්නේ කියලා. ඒ වගේම මේ නීවරණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී අරමුණ මෙනෙහි කරන හැටි. නීවරණ යම් කිසි ප්‍රදේශයකට තලාව බාගෙන මූල කර්මස්ථානයේ නැවත නැවතත් සමීප කර ගැනීම සඳහා මෙනෙහි කිරීමේ ක්‍රමය. යෝගාවචරයේ හරියට නියම වෙලාවේදී වාහනේ ගියරක මාරු කරන දන්නේ ඩ්‍රයිවර් කෙනෙක් වගේ. මේ දේ දන්නේ නැත්නම් මේ භාවනාව නිතරම අනුභවයකට පත් වෙනවා. මෙන්න මේ සඳහායි කියන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න. ඒ සඳහා අවශ්‍ය ධර්ම කොටස්. නිතර සාකච්ඡා වෙන්න ඕන. සාකච්ඡා වෙලා හිතන්න ඕනේ මේ භාවනාව මෙච්චර කරනකොට කොහොමද දියුණුවක් තියෙනවා. ඒ දියුණුව වෙන්න වෙන්න පාවිච්චි කරන උපක්‍රම සිම් වෙනවා. ඒ සිම් වෙන භාවනාවේ නැතුව ඕලාරික උපක්‍රම පාවිච්චි කරන්න ගත්තොත් ඒකාන්තයෙන්ම ඒ භාවනාව එක තැන කරකැවෙන මට්ටමකට පත් වෙනවා. ඒ තා පිරිසක් එක භාවනා කරන්න ගියාම අපිට ආනිසංස ගොඩක් තියෙනවා. ඒ වගේම සාකච්ඡා කරනකොට ආනිසංස ගොඩක් තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ සති සම්බොජ්ජංගය විනය සම්බොජ්ජංගය අනුව ඒ අතර ඒ කාන්තයෙන් තියෙන සම්බොජ්ජංගය ධම්ම විචේ කියලා ඒක හුඟක් වෙලාට ගුරුවරයාට වඩා ශාස්ත්‍රුන් වහන්සේට වඩා ඒ ශිෂ්‍යයා ඒ යෝගාවචරයාගේ මට්ටම කෙලින් භාවනාවට බලපාන. නමුත් එහෙම කියලා අතාරින්න නෙමෙයි මේ බණ කියන්නේ. එහෙම කියලා අතාරින්න නෙමෙයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ හැකි තාක් දුරට ධර්ම කොටාසවල තියෙන සාරවත් කොටස් ඒ යෝගාවචරයට කල් වේලා ඇතුව දැනුම් දීලා ඒ යෝගාවචරය සන්නා සන්නද්ධ කරන්න ඕන. සන්නද්ධ කරන සම්බන්ධ පෙළඹුවොත් දවසක ඒ නියම අවස්ථාවේ නියම උපක්‍රමයේ යෙදුවොත් මම හොයාගත්ත දෙයක් මම බුදු වුණා කියන ධර්මයට වගේ පුදුමාකාර හිතේ පිබිදීමක් ඇති වෙනවා. ඒකෙන් හිත ලොකු වර භාවයකට උත්තරම භාවයකට පත් කරනවා. මේක ටිකෙන් ටික ටිකෙන් ටික සිද්ධ වෙන්නේ වෙන්න වෙන්න වෙන්න වෙන්න ධම්මවිජේ සම්බුද්ධංගේ තියෙන ප්‍රාණවත් භාවය වැඩි වෙනවා. සතියේ කුද්ධිය වැඩි වෙනවා. වීර්යයේ කුද්ධියට හොඳට ඉඳලා. ඒක නිසා මතක තියාගන්න ඕනේ අපි වැඩෙනකොට ධර්මෝලිමුත් වැඩෙන්න ඕනේ, අත්දැකීමුත් වැඩෙන්න ඕනේ. නමුත් මේ දෙක යොදන සමබර භාවය කියලා කියන්නේ ඒක උගක් වෙලාට අහඹ සිද්ධියක්. නමුත් ඒක අහම්බෙටම කියන්නේ නැතුව වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ආධිනව ආනිසංස සලකා බැලීමකුයි මෙතන කෙරෙන්නේ. ඉතින් මේ ඉදිරිපත් කරගත්ත කරුණු හිතනවා මම බොහෝ විට සමන් මෙන්න මෙතනයි මගේ භාවනාව මේ ගැටලුතෙන් කියලා ආબોධ කර ගැනීමට ආලෝකයක් වෙයි කියලා. ඉතින් ආලෝකයක් වේවා. ඉතින් වීමෙන් ධර්ම විචයක් වැඩි වෙනවා. ඒ වගේ මේ ආලෝක වැටීමෙන් ලීලායන ග්‍රන්ථිස්ථාන නිසා භාවනාවේ වීර්යයටත් වැඩි ශක්තිය ලැබේවා මෙසේ වීමෙන් බොද්ධංග ධර්ම වෙන විදිහක නම් මෙතෙක් කළ ශක්ති මෙතෙක් කළ භාවනා දෙකින් බෝධිංගයක් වෙනස වීමට මේ ධම්ම විනය සම්බෝධංගය හේතෙන් අද හේතු භූත වේවා කියන ප්‍රාර්ථනාව විචිත්තව අද තේනීවි ධර්ම දේශනාව මෙතන સમાප්ත කරනවා ඉත්තාවතාචම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතාන් හෝදන්තු සබ්බ සම්පatti විද්‍යා එත්තාවතාච ගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාන